අනුව මේ සාවධානම් දේශනාවන් ඒ අනුව සිදුපදින මේ දක්වා කරගෙන යන ලබන දේශනා මාලාවේ ඊළඟ දේශනාව යොදිපත් කරන්නේ ඒ වාගේදී විඥාන සංදේ ගැන අප කතා කරා එනිසාද විඥාන නිරෝධය ගැන තරමක සරල කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා විඥාන සමුදය ගැන කතා කරනකොට අපි නාම රූප සමුදය විඥාන සමුදය කියලා කියවා මේ අදමට ගැටි. නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නිසා විඥානය ඇති වෙනවා නැත්නම් පවතිනවා. ඒ විඥාන සමුදය කියනකොට මෙහි විඥාන නිරෝධය සම්ප්‍රදායයි. මොකද විඥානයේ ඇතිවීමේ සමුදය ප්‍රකාශ කරන විට ඒ සමුදය ඇති වූ කාරණා තියෙනවා. ඒ කාරණා නිරුද්ධ වුණාට පස්සේ කියන්නේ සමුදය නිරුද්ධ නිරුද්ධ වී ගියාට පස්සේ විඥානයක් නිරුද්ධ වෙන්නට ඕන. එතකොට විඥාන, සෝත විඥාන, ධම්ම විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන කොටස් හයක් ඇති බව මේ දන්නවා. මේ එක එක විඥානයක් ඇති වෙනකොට ඥාන රූප ධර්ම හේතු. එතකොට චක්ක විඥානය ඇතිවීමට හේතු නාම රූප ධර්ම නිරුද්ධ වී ගියාට පසුව ඒ සමුදේ නිරුද්ධ වී යාම චක්ක විඥානය නිරුද්ධ වී යාwidetilde ඒ සඳහා අපිට අමුතෙන් කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවික වශයෙන්ම සිදුවෙන දෙයක්. දැන් ඇහැට රූපයක් වෙනකන් ඉතිරිනවා. අපි හිතමු ඒ දාවේ ඇහැට රූපේ පෙනෙන අවස්ථාවේදී පැවති ආලෝකය එකපාරටම ඔය විදුලිය නැති කියartifactId නැතිව ගියාය කලවර වැටෙනවා කියලා. ඒකට අපිට ඇහැට පෙනෙන රූප දකින්නද බැහැ. ඒ විතර අර චක්ක විඥානය එතනම නිරුද්ධ වෙනවා. ඇති ඇති ආපෝ නැති නැති ආ ඒ සත්‍යඥාන පරම්පරාව විකටම පවතින. ඒ නිසා සත්‍යඥාන ඇතිවීමට හේතුණු කාරණා කවරක් හරි මේ යාට පස්සේ සත්‍යඥානෙ දෙවියන්. මේ විදිහටම තමයි සෝත විඥාන නිරෝධය. සෝත විඥානය ඇතිවීමට සබ්බේ තියෙන්න ඕන, කන තියෙන්න ඕන, ඒ දෙකේ එකතුවක් ඇති වෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ඒවයි තියෙන්නේ. එතකොට අපි යම් සද්දයක් අසාසාවෙනකොට සෝත විඥාන පරම්පරාව නැතිවෙන්නේ නැති යනවා. මේ ශබ්දය නතර වූ විකසම නැති වූ විකසම සෝත විඥාණයට පිටින්න දැකීමක් නැහැ, පවතින දැකියාවක් නැහැ. මොකද ශබ්දයේ එන්නේ එන්නේ ඒ සෝත විඥාණය. පවතින්නේ ශබ්දේ නැති වෙනකොට සෝත විඥානයක් නැති වෙනවා. එතකොට ඒ විදිහට තමයි අනිත් ඉන්ද්‍රයන්ට අරමුණු හෝ ඒ විඥානයේ පහළවීමට හේතු වෙනස් කරුණු හෝ නිරුද්ධ වේ යාම තුළින් විඥානය නිරුද්ධ වියම්. මෙහිදී චක්ඛුඥාන නිරෝධය කියලා අපි කතා කරනකොට අපිට ඇහැට පෙනෙන රූපයක් දැස බල බල සිටින විට එක චක්ඛුඥානයක් පමණක් නොවේ කියන්නේ කියන කාරණාව තේරුම් ගත යුතුයි. එහිදී චක් කියන්නට බැරි තරම් ප්‍රමාණයක් චක්ඛුඥානය පහළ වෙනවා. අපිට විනාඩි 5ක් එකම රූපයක් දැස බලාන සිටියා ටෙලිවිෂන් දර්ශනයක් දැස බලාන සිටියා නැත්නම් කවරක් හරි රූපයක් දැස අපි බලාගෙන ඉන්න විට අනන්ත අප්‍රමාණ වූ චක්විඥාන පරම්පරාවක් ඇති වෙති නැති නැති යන මෙහිදී ඒ හේතු විරෝධයෙන් කියන චක්විඥාන ඇතිවීමට හේතු සංදේ නිරෝධයෙන් චක්විඥානය නිරුද්ධ වී ගියයි කියවට ඇති වෙන නැති වෙන චක්ක විඥාන එතනම එතනම නිරුද්ධ වී නිරුද්ධ වී යන. එම් විනාඩි පහක් ඒ රූපේ බල බල ඉන්නකොට චක්ක විඥාන පරම්පරාවක් ලැබුණා. අපි හිතමු ඒ ටෙලිවිෂන් දර්ශනය දැන් බල බල සිටින්නේ ඒ ටෙලිවිෂන් දර්ශනය සම්පූර්ණයෙන් නැතුව ගිය නේදලා කියලා. එතකොට අපිට ඒක පිළිබඳ චක්ක විඥානයක් ඇති වෙන්නට බෑ. නමුත් ඒක ප්‍රථමයි ඒ දර්ශනේ බලන්නට පටන් ගත්ත අවස්ථාවේ සිටම පළවෙනි චක්ඛුඥානය ඇති වුණා ඒ කීදේම නිරුද්ධ වුණා. හේතු තියෙනවා වෙනත් චක්ඛුඥානය තියෙන්නට. නිරුද්ධ වෙලා නැහැ. නමුත් හේතු තිබුණා පළවෙනි චක්ඛුඥානය නිරුද්ධ වුණා දෙවෙනි චක්ඛුඥානය ඇති වුණා. දෙවෙනි චක්ඛුඥානය නිරුද්ධ වුණා හේතු තියෙනවා. තවම පවතින මේ චක්ඛුඥාන පවතීමට හේතු. ඒක නිසා තුන්වෙනි චක්ඛුඥානය ඇති වෙනවා. මේ විදිහට ශනික වශයෙන් මේ විඥානයේ නිරෝධයක් තියෙනවා. එන්න මේක අවබෝධ කරගත යුතුයි. මේ ශනික වශයෙන් ඇතිවන චක්ඛුඥාන නිරෝධය සිදුවීමට අර සමුදේ නිරුද්ධ වන්නට ඕනේ නැහැ. සමුදේ නිරුද්ධ වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මේ සම්දේ නැතිවීම තුළින් නිරුද්ධ වීම තුළින් විඥානය නිරුද්ධ වෙනවා කියන කාරණාවේ තියෙන ගැඹුරු කරුණක් තියෙනවා අපේ වැසීගේ කරුණක් තියෙනවා ඒ වැසීගේ කරුණ අපි මතක මතකදී අපි භවනා කරන අය විසින් තේරුම් ගත යුතුයි මේ ශනික වශයෙන් ඇති ඇති නැති නැති යන විඥානයේ ස්වરૂපය ඒ ශනික අනිත්‍යතාවය සහ ඒ වගේම මේ ශනික අනිත්‍යතාවයට පත්වේ පත්වේ යන විඥාන පරම්පරාවේ සම්පතිය අනිත්‍යතාවය කියලා දෙකක් තියෙනවා ඒ සම්පතිය අනිත්‍යතාවය සම්පූර්ණයෙන්ම අරමුණු අරමුණු නිරුද්ධ වී ගියාට පසුව පවතිනට හැකියාවක් නැතිසා ඒ සංතතිය සිඳී යනවා නැති වෙනවා. නමුත් අර ශුනිකාන්තතාවයේ දෙහෙම හේතු නිරෝධයක් අවශ්‍ය වන්නේ ඒවා ස්වභාවික වශයෙන්ම ඇති ඇති නැති නැති යනවා නිරුද්ධ වී යනවා. ඒක නිසා විඥාන නිරෝධය ස්වභාවික වශයෙන්ම සෑම විටම සිදුවන ධර්මතාවයක්. ඒක තේරුම් ගත යුතු කරුණක්. කොයි විඥානයක් ඇති වුණත් චක්ක විඥානයි සෝත විඥානයි වෙනත් කවර විඥානයක් හරි ඇති වුණත් ඇතුළු විකසම ඒක නැති වෙනවා මොකද නිරුද්ධ කරන්නට දෙයක්වත් නැහැ නිරුද්ධ වීමට අවශ්‍ය වෙනත් කරුණකුත් නැහැ ඇති වෙච්ච ධර්ම ඒක සංස්කාර ධර්මයක් සංස්කාර වල ධර්ම වල ස්වરૂපේ තමයි ඇති වෙච්ච ගමන් මොද වේලාව සුදුස්තනයක් පැවතිලා නැති වෙනවා ඒක නිසා ඒ විඥාන නිරෝධේ නෙවෙයි මෙතන බුද්ධ ඥානන් වහන්සේ විසින් විඥාන නිරෝධං පජානාති කියන පාඩයෙන් පෙන්වුම් කිරීමට අදහස් කරේ. ශනික වශයෙන් නැති නැති යන විඥාන නිරෝධය නෙවෙයි. වෙනත් විඥාන නිරෝධයක් මෙහිදී කතා කරන්නේ. ඒ වෙනත් විඥාන නිරෝධයක් කියනකොට අර හේතු විරුද්ධ වේ යාමෙන් ඇති වෙන විඥාන නිරෝධය ගැන නෙවෙයි මේදී කරුණ දක්වන්නේ. හැමද රූපයක් දැක දැක සිටින රූපේ නැතුව ගිය නැත්නම් ආලෝකේ නැතුව ගිය නැත්නම් වෙනත් ඒ රූපේ දැකීමට හේතු කර්ම කවරක් හෝ නැතුව ගිය ඒ විඥාන පරම්පරාව නැති යන. කනට ශබ්දයක් වෙන ශබ්දේ නැති නැති යාම හෝ වෙනස් වී ශබ්දයේ තියෙන හේතු පාදකෝ කන් නැති යාම තුලින් ඒ සෝත විඥාන පරම්පරාව නැති නැති වෙන. ඒකත් ඒකත් සඳහා ඒ විඥාන නිරෝධය ලබා ගැනීම සඳහා අප විසින් කළ යුතු දෙයක් නැහැ. ස්වභාවයක් වශයෙන්ම හේතු නිරෝධහ ඵල නිරෝධෝ හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විඥාන නිරෝධය ගැන කතා කරලා ඊළඟට ප්‍රකාශ කරන විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදන්ත පජානාති කියලා. විඥානයේ නිරුද්ධ කරන ප්‍රතිපදාවක් තියෙනවා ඒකත් දැනගන්නේ කියලා. එතකොට මෙතෙන්දී විඥානයේ නිරෝධය කියන එකෙන් අදහස් කරන ලබන්නේ යම්කිසි ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් සිදු කරගත යුතු විඥාන නිරෝධය. සිදු වන විඥාන නිරෝධය නැති. එතකොට අර ස්වභාවික වශයෙන් සිදුවන විඥාන නිරෝධය නෙවෙයි. සාමාන්‍යයෙන් කෙනෙක් සිහි නැති කළොත් එහෙම එයාට දැනීමක් නැහැ. එතන විඥාන නිරෝධයක් තියෙනවා. භවංග දෙක පරම්පරාවට එදී පවතින එක වෙනම දෙයක්. නමුත් අර ක්‍රියාශීලී මනස ක්‍රියාශීලී චිත්ත සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. එතනක් තියෙනවා විඥාන නිරෝධයක්. උපේක්ෂා විඥාන, සෝත විඥාන ආදී කිසි විඥානයක් පහළවන්නේ නැහැ. නැත්නම් අසඤ්ඤ තලය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානය පාදක කරලා සිතට නිග්‍රහ කරමින් භාවනා කිරීම නිසා සිත නැතුව උපදින භක්ම ලෝකයක් තියෙන එක හතරවෙනි භක්ම ලෝකයක් භක්ම කායයකයත් එකක්. ඒ භක්ම ලෝකයේ අසඤ්ඤ තලයේ උපදින සත්‍යයන්ට කල්ප 500ක් යනකම් කිසිම විඥානයක් ඇති වෙන්නේ නැහැ. කල්ප 500කට පස්සේ තමයි නැවත විඥානයක් පහළවන්නේ. ඒ මුළු කාල පරිච්ඡේදය තුළ තියෙන විඥාන නිරෝධයක් තියෙනවා. ඒ සඳහාම නම් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් දේ ලැබෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව තමයි අඩුම වශයෙන් හතරෙන් ධ්‍යාන මට්ටමක් උපදවා ගැනීම ඊට අමතරව විඥානයේ තියෙන විඥානයේ පැවැත්මේ තියෙන ආදීනවයන් ඉතාමත්ම මනමින් ප්‍රත්‍යක්ෂ ලෙස දැකීම දැකලා මේ විඥානයේ කෙරේ අතිශයින්ම බලවත්සේ කලකිරීම. කලකිරීලා මේ විඥානයේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට ඕනේ කියන හැඟීමෙන් යුතුව ඒ විඥානය මරණ මොහොතේදී ප්‍රහාණය කරන්න ශක්තියක් එවැනි අදහසක් ඇතුළේ සිටින. මෙවැනි හේතු තියෙනවා. ඒ සඳහා කළ යුතු කාර්යයන් තියෙනවා. ඒක ඒ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. එතකොට ඒ විඥාන නිරෝධය කල්පකංශයක් පැවතුන නැවත ඒ ආපෝ විඥානය ඇතිව නැවත කලින් සේම ඒ විඥානයේ තේමින් තේඥාම සිදු වෙනවා. ඒකත් ඒ තරම් සුදුසු විඥාන නිරෝධයක් කියලා අපිට කියන්නට බෑ. ඊළඟට දැන් ධ්‍යානයේදී සමවදින කෙනෙකුට පළවෙනි ධ්‍යානය දෙක තුන හතර වෙනි සෝපාවට ධ්‍යාන වලට සමවදින විට ඒ ධ්‍යාන සිත අරමුණු වෙමින් පවස්නා වූ සියුම් දැනීම් මාත්‍රය සහිත නාම ධර්ම හැර සිත විඥාන නිර්දය. එතකොට ඒ සඳහා ප්‍රතිපත්ති මාලාවක් අපිට අනුගමනය කරන්නට වෙනවා. දැන් හතරවෙනි ධ්‍යානයේ සම්වාදිනවා නම් විවිධ ආකාරයෙන් හතරෙන් ධ්‍යාන වලට සම්බන්ධින්න පුළුවන් විශේෂයෙන්ම සමතේ පාදක කරන හතරෙන් ධ්‍යානයේ සම්බන්ධින කෙනෙකුට ශබ්ද ඇතෙන්නේ නැතුව සිටින්නට පුළුවන් තත්ත්වයක් උද්ගත වෙන්නේ නැති. උද්ගත වෙන අවස්ථාවක් තිබෙනවා. ශබ්ද ඇතෙන ආකාරයේ හතරෙන් ධ්‍යානයකුත් තියෙනව නැතව නේ. නමුත් ශබ්ද නැසෙන හතරෙන් ධ්‍යාන තත්ත්වයක් තිබෙනවා. ඒ ධ්‍යාන තත්ත්වයටපත් වුණාට පස්සේ සෝත විඥානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඇහෙන්නේ ඒ වගේම එයාගෙන ඇස් දෙක අරගෙන නැහැ ඇස් දෙක තියාගෙන සිටින්නේ චක්කු විඥාන රුද්දේල ඊළඟට කනට ශබ්ද එන්නේ නාසයට ගඳ සුවඳක් ආවට දැනීමක් නැහැ දිවට රසක් ගැවෙච්ච නැති නිසා කොහෙත්ම ජීවා විඥානයක් පහළ වෙන්නට බැහැ කාය විඥාන කලාතරකින් පමණක් දැනෙන්න පුළුවන් නමුත් ඒකත් ප්‍රකටව නෙවෙයි තාසියොම මේක නැසරසා හැදී යන විඥාන මාර්ගයක් බොහෝ විට දැනෙන්නේ කාය විඥාන පව අර හතරේ ධ්‍යානයේ පවත්න අවස්ථාවේ පවතිනා වූ මනෝවිඥාණය සහිත නාම ධර්මයන් ඒකට අනුබද්ධ සංකේතෝ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. ඒ නාම ධර්ම හැර අනිත් සෙසු සියලුම විඥානය නිරුද්ධයි ගොස්තිනේ අවස්ථාව. ඒ සඳහා ඒ හතරෙන් ධ්‍යානය සඳහා අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨ ක්‍රියාපටිපදාව තමයි ඒ විඥානය නිරෝධ ගාමිනී පටිපදාව වශයෙන් බුද්ධ ධර්ම වශයෙන් දක්වන්නේ. මේ සෑම දෙයක්ම අනිත්‍යයි නිට්ටය නෙවෙයි ඊළඟට තියෙනවා පරෝපාවට ධ්‍යාන ඒවට සංවාදින විට දැන් පළවෙනි ආකාසානංචාවතන සංවාදිනයට සියලුම රූප සංඥා, පටික සංඥා, නානත් සංඥා කියන සංඥා වර්ග තුනම නිරුද්ධියන. රූප පිළිබඳ දැනීමක් කිසිවක් නැතිවන්නේ. ඒ කියන්නේ චිතට රූප නිමිති වැටෙන්නේ නැතුව මුළු විශ්වයම රූප විරහිත අහසහත් අහසක් වශයෙන් දිස්සන. පටිඝ සංඥා කියන්නේ මේ පටිඝය කියන්නේ එතන මේ තරහ කියන අදහස නෙවෙයි. අපේ ඉන්ද්‍රියන්ට අරමුණු හැපීම, හමු වීම. ඇස කන නාසය දිව ශරීරය. මේවාට ඉන්ද්‍රියන් හමු අරමුණු හමු වෙලා පහළ වෙන නාම ධර්ම තියෙනවා. මම හිතන්නේ මට හරියටම නිවැරදි නැහැ මා සමා මට මතක හැටියට එවැනි විඥාන 54ක් නැති බව ඔය අභිධර්ම පොතේ දැක්කලා තිබෙනවා කියලා මම හිතන්නේ. ඒ කියන්නේ පටිගේ සංප්‍රයුක්ත වෙලා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙලා අරමුණු ඉන්ද්‍රිය සම්බන්ධ වෙලා පහළ විය හැකි විඥානයේ කිසියක්ම පහළවන්නේ නැහැ. ඊළඟට නානස්ස සංඥාන නම් සිකාරා කියලා දක්වලා තියෙනවා. නොඑක ආකාර සංඥා පිළිබඳ පහළ වෙන කිසිම විඥානයක් පහළවන්නේ ඒ සියලුම විඥාන විරුද්ධයි අර සියුම් වූ ආකාශ ධාතු අරමුණු කරමින් පවත්නා වූ අරූපාවචර හිතේ පැවැත්ම සිත සහ එහියා යෙදෙන එහියා සම්ප්‍රයුක්ත වන නාම ධර්මයන්ගේ පැවැත්ම හර අනිත් ඔක්කොම විඥානයන් නිරුද්ධ වෙලා තියෙනවා ඒ සඳහා අරූපාද ධානයක් උපදවා ගැනීමට ප්‍රේතු මාර්ගයක් තිබෙන ඒක තමයි ඒ විඥාන නිරෝධ ගාමිනී කඩකඩාව. එතකොට විඥානන්තරයේ සිටපත් වන විට දෙවන අරූපාද ධානයටයි විඥානන්තර කියන්නේ ඒක සිටපත් කරන විට ආකාසන්නංචායතන කියන සංඥාවත් නිරුද්ධ කරන්නට වෙනවා. විඥානයේ විඥානයේතම අරමුණු වෙනින් පවත්නා සියුම් දැනීමක් පමණයි ඒ විශේෂණ. එම ශේෂ මාත්‍රය හැර අනිත් සියලුම විඥානයන් එෙහිදී නිරුද්ධ වෙනවා. මෙතන ආකේ සංඥායතන කියන තෙවන ධ්‍යාන අරූපාවට ධ්‍යානයට පිටිපස්සන විට අර විඥානයේ කියන සංඥාවක් නිරුද්ධ කරන්නටම ඕන. එතකොට විඥානයේ කියන සංඥාව නිරුද්ධ කරාට පස්සෙ මෙහි කිසිත් නැත නැත කිංච කියන අදහස දෙතේනවා. මේ කිසිත් නැති බව අරමුණු වෙනින් පහළ වෙන ධානසිත තමයි ආකින් සංඥා එතනිය කියන්නේ. ඒ පිටද පස්සන විට අර කිසිත් නැති භවයේ සංඥාව සහිත ඒ දැනීම සහිත සියුම් නාම ධර්මයන්ගේ පැවැත්ම අර අනිත්‍යලෝම විඥානයන්ගේ ක්‍රියාදාමයේ නිරුද්ධ වෙනවා. ඒ මේ ධානයේ සම්බන්ධී සිද්ධාන්තයක්. ඒ වගේම තමයි නේව සංඥා නාසඤ්ඤායතනය කියන ලබන හතරවෙනි අරූපාවච ධ්‍යාන සිත ඒකට පස්සන විට අර කිසිත් නැත කියන සංඥාවත් අයින් කරන්නට ඕන. අයින් වී ගායිතේ. එහෙනම් අයින් වී ගියාට පස්සේ සංඥාවක් තියෙනවද කියන්නත් බෑ සංඥාවක් නැද්ද නෑ කියලා සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථේප කරන්නවත් බෑ. ඉක්මනටම දැනෙන නදන මට්ටමේ පවත්නා සංඥාවක් තියෙනවා. ඒ සංඥාව පවතිනකොටම සංඥාව හා සංපයුක්ත වූ සියුම් දැනීමක් සහ ඒ හා යෙදෙන වෙනත් ආයතක ධර්ම තියෙනවා. ඒවා දකින්නට බෑ සාමාන්‍ය ප්‍රඥාව මත කෙනෙකුට කොහෙත්ම නමුත් ඒවා පවතින. මෙන්න මේ නාම ධර්ම ටික හැර අනිත් ඔක්කොම නාම ධර්මයෙන් ජීන උද්දයි විඥානය උද්දයි. ඒ සඳහා පිළිවෙලක් අපිට අනුගමනය කරන්න තියෙනවා. මේ නිහඬ සම්මුත වශයෙන් භාවනා කරන කෙනෙකුට අනාගාමීත්වය ලැබෙනවා නම් වැඩිමනස්යෙන් පුළුවන්කම තිබෙනවා නිරෝධ සමාපත්තිය කියන ලබන සංඥා වේදිත නිරෝධයට සමවදින. මේ සංඥා වේදිත නිරෝධයට සමවදින විට ඔය සමහර පොත්පත්වල විශේෂයෙන්ම අටුවා පොත්වල දක්වලා තිබෙනවා මරමිනියත මරමිනියක් වාගේ එකම විඥානයක් නැතුව ඔක්කොම විඥාන නිරුද්ධ වී යනවා කියන්නේ. ඒක ප්‍රායෝගික වශයෙන් මෙසේ සිදුවන ක්‍රියාවක් කියලා මා හිතන්නේ කොහෙත්ම සංඥා වේදනාව පමණක් නිරුද්ධ වෙනවා කියන්නට බැරි තරම් සියුම් සුළු දැනීමක් පමණක් පවතිනවා. මේක ගැන අටුවාවක් අදහස් දක්වන ඒ අටුවා ලියපු වාචාවවල දක්වලා තියෙනවා. මේ සංඥා වේදිත නිරෝධේසලෝ දැනීමක් කියනවා කියලා සමහරු කියනවා ඒ අයනේ වැරදි සත්‍යයට ඉදිරිපත් කරන විකණ්ඩවාදී කියන විකණ්ඩවාදීක කියන වචනයෙන් පවා මුලින් එකතු කරලා තියෙනවා ඒදී ඒ අය හඳුන්වා දීම සඳහා මේ අය විකණ්ඩවාදී වැරදි අදහස් වැරදි දෘෂ්ටිය දගෙන තර්ක විතර්ක වලින් කරුණු ඔප්පු කරලා කියන අයයි කියන එකයි විකණ්ඩවාදී කියන එකේ අදහස ඒ විකණ්ඩවාදී කියන අටුවා විශේෂ දැක්වත් සායෝග්‍ය වශයෙන් නම් සංඥා වේදිත නිරෝධ අවස්ථාවේදී පවා ඉතාමත්ම සියුම් දැනීමක් පවතිනවා ඒ දැනීම පවතිනවද නැද්ද කියන්නලත් බැරි තරම් මෙරිලා නෙවෙයි නැත්තම් සී නැති කරපු සත්‍යයක් වගේ සත්‍යයක් නෙවෙයි නමුත් ඒදී සීදලොම අනිකුත් විඥාන නිරුද්ධයක් තිබෙනවා ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයකුත් තිබෙනවා ඒ මාර්ගය සමත වශයෙන් භාවනා දියුණු කිරීම විදර්ශනා වශයෙන් භාවනා දියුණු කර තිබීම කලින් දියුණු කර තියෙනවා ඒකට ඒ පමණ ප්‍රමාණවත් වන්නේ ඒක සෑම ධ්‍යානයකටම සම්බන්ධින්නට පුළුවන් වෙන්නේ සෑම සම්ධ්‍යානයක්ම පාදක කරලා අනාගාමී වූ අරහත් ඵලයේ සම්වැදීමේ හැකියාව ඒ මාර්ග ඵලයේ පවත්නා පලාවස්ථාවේ පවත්නා වූ සංඥා වේදනා නිරුද්ධ කිරීමේ හැකියාව තිබෙන්න තුන මේ විදිහට අධියෙන් අධියට දාපෙන් ධ්‍යානය දක්වාම යාට ඕන. මේ විදිහට කටයුතු කරගෙන තුලින් සංඥා වේදනා නිරෝධයයි කියන ලබන නිරෝධ සමාපත්තියට උපරිම වශයෙන් දින හතර කාලයක් දක්වා සම්වැදි සිටින්න පුළුවන්. අදිස්ථාන කරලා වුණා නම් පැය කාලක් භාගයක් විනාඩි 50ක් 10ක් සිටින්න පුළුවන්. එතකොට ඒ කාලය තුළදී විඥානයේ නිරෝධයක් තිබෙනවා. නමුත් ඒ විඥාන නිරෝධයක් නිර්වාණය නෙවෙයි. ඒකත් පාදක කරලා ඒ ධර්මයේ ඒ අවස්ථාවේදී පැවති ඒ නිරෝධ සමාපත්තියේ මේ පැවති ඒ නාම ධර්මත්වයේ පවා අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැකීම තුළින් රහත් භාවය ලබන්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල දක්වා තිබෙනවා. එක තැනක නෙවෙයි බොහෝ සූත්‍රවල. ඒකෙන්ම තේරෙනවා මේ සංඥා වේදිත නිරෝධය කියන එක මලමිනී සත්‍යයකට පස්සනා වෙනි මරුණා වෙනි සත්‍යයක් නෙවෙයි කියන අදහස. එතකොට අප බලාපොරොත්තු වෙන විඥාන නිරෝධය ඔයිටත් වඩා එහා එකක්. අප කියන්නේ නිවන් දැකලා සංසාර දුක බලා නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. සංස්කාර දුක නිමැකිරීම සංසෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වෙන මාර්ග හතරයි කලාතරයි අනිවාර්යයෙන්ම පිළිවෙලින් අවබෝධ කර ගන්නට උන් අත්දැකෙන්නට උන් සෝවාන් වෙලා සිටින කෙනෙකුට ඵල සම්මත වල සම්වාදින්නට පුළුවන් මේ ඵල සම්මත වල සම්වාදී සිටින විට ඒ ඵල සම්මත පිළිබඳ සියුම් දැනීමක් තියෙනවා නිින්ද ගිහිලා සිහි නැති වෙලා නෙවෙයි සියුම් දැනීමක් තියෙනවා ඒ වගේම නිර්ාමිෂ සාන්ත සුඛ වේදනාවක් මේ තියෙනවා එතකොට මේ දැනීම ඒ විඥානය ඒ වගේම මේ සියුම් සාන්ත වේදනාව එක වේදනා ස්කන්ධය ඒ වගේම ඒ සම්ප්‍රයුක්ත වෙන සායිතික ධර්මයක් තියෙනවා Tamanට තේරුම් ගන්න වෙනවා මෙන්න මේ නිවන අරමුණු කරමින් පවස්නා වූ සියුම් දැනීම් මාත්‍රයේ සහිත නාම සංස්කාර ධර්මයන් පැල එක්සෝ සියලුම විඥාන එහිදී නිරුද්ධ වෙන්නේ. මේක සෝවාන් වෙච්ච කෙනෙකුටත් අත්දකින්නට පුළුවන් දෙයක්, සකදාගාම වෙච්ච කෙනෙකුටත් පුළුවන්, ඒ වගේම අනාගාම වෙච්ච කෙනෙකුටත් පුළුවන්. ඒ ඵල සමුවත් වලට සම්බන්ධදීලා ඒ ඵල සමුවතේ අත්දකින අවස්ථාවේ පවත්නා වුණා නම් ධර්මයන් අනිත්‍ය ලෝමනාම ධර්ම නිරුද්ධ කිරීම. මේ සඳහාන ගමනය කළ යුතු මාර්ගයක් තියෙන අනිවාර්යෙන් මේක තමයි ආර්යසත්‍ය මාර්ගයේ විදර්ශනා භාවනාව තුළින් අනිත්‍යනාත්ම ආදී වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ ඇති වෙන නැති වෙන ආදී දෙක දෙක සිටින. මේ ආදී ඒ සඳහා අනුගමනය කළ යුතු භාගයක් තියෙනවා විඥාන නිරෝධ ගාමී පරිපදා මාර්ගාන්ත ප්‍රධානාදී කියලා ඒක ශබ්දෝන්දර ප්‍රකාශ කරනවා. එතකොට සෝවාන් වීම ලබන්නේ කෙසේද කියන කරුණ මේකදී ඔක්කොම කියන්න ඕනේ විඥාන නිරෝධ ගාමී පරිපදාව කියනකොට. දැන් ඒ වගේම සකදාගාමී අනාගාමී අරහත් ආදී මාර්ගඵල ලැබෙන්නේ කොහොමද කියන කරුණු ඔක්කොම විස්තර වශයෙන් මේදී කියන්නට සිදු වෙනවා. එහි දැක්වෙන විඥාන නිරෝධගාමී පරිපදාව හරියට විස්තර කරලා කියනවා. එතකොට මේ සෝවාන් සකදාගාමී අනාගාමී වෙච්ච කෙනා වාගේ නෙවෙයි රහත්ත්වෝ කෙනා කියන්නේ. රහත්ත්වෝ කෙනෙකුට විමුක්ත එකක් කියයි කියන ලබන අපොප්පාචේතෝ විමුක්තිය උදා වෙනවා. අපොප්පා කියන්නේ නොසැලෙන කියන එකයි චේතෝ විමුක්තිය කියන්නේ අනිත් සෑම දෝකයකින්ම සෑම ධර්මයකින්ම නිදහස් වෙලා කියන එක. තමන්ගේ පංචස්කන්ධ ලෝකයයි බාහිර පංචස්කන්ධ ලෝකයයි නිර්වාණය ආදී විවිධ ලෝකේ යන්තා දේවල් තියෙනවා නම් සංකත වේවා සංකත වේවා. ඒ සියල්ලන්ගෙන්ම විනිර්මුක්ත වූ සියුම් දැනීමක් පමණයි මේ විමුක්තසිත කියන්නේ. මේ අපොප්පා චේතෝ විමුක්තිය කියන්නේ. මෙන්න මේ විමුක්ති සිතට පස් වුණාට පස්සේ මේ විමුක්ති සිතේ කියන ලබන සියුම් දැනීම මාත්‍රේ හැර ඒක කිසිම අරමුණක පිළිගන්නේ නැති දැනීම මාත්‍රයක් අනාරම්මන කියන්නේ ඒකයි කිසිම අරමුණක පිළිගන්නට බැරි නිසා මේකට අපපතිච්චිත කියන පිළිගත නැති විඥානය කියලා කියනවා කිසිම නිදර්ශනයකින් දක්වන්නට බැරි නිසා ඒකට අනිදර්ශන විඥානය කියලා ප්‍රකාශ කරනවා මේ කවර නමකින් අපි ඒක හඳුනා ගත්තත් මේ සියුම් දැනීම හැර අනිත් සියලුම විඥානයන් නිරුද්ධ වී ගොස් තිබෙන්නේ ඒ දැනීම අත්දැකෙන කෙනෙකුගේ සිතට. සම් නිරායාසයෙන් නිරුස්තික කිසි ආකාරයකින් සිතේ ගැනීමක් නැහැ. අවශ්‍ය නම් ඒ සිත දෙස මත පිට සිටින් බැලූ විදසම ඒ සිත මත වෙන ඒ සිතින්ම කැමති වෙලාවක් කැමති තාක්ෂණය ඉන්නට පුළුවන්. කිසිම විඥානයක් පහළවන්නේ නැහැ. සබ්ද බල සබ්දයක් ආගේ අසුනොත් එහෙම සියුම් දැනීමක් ඇති වෙන එතන නැති යනවා ඒ පිළිබඳ සිතිවිලි ගැනීමක් ඇතිවන්නේ ඒ වගේම ඒ ඒ පිළිමම තීත්‍ති කටයුතු කරන ඒ රහස්‍යෝ කෙනාට ඒ කියන්නේ විමුක්ති සිතේ තේම ප්‍රවතිද්දී කටයුතු කරන කෙනාට ඇහැකරනාසේ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා ඒ දැනීම මාත්‍රය සම්පහා යෙදিলা වෙනස් සිටිවිලි ධර්ම નિરાයාසයෙන් ගන්න. ඇහැර රූපේ දැක්කා දැකීම මාත්‍රයෙන් නැතර වෙනවා රූපේ පිළිබඳ සිටිවිලි ගැනීමක් නෑ. નિરાයාසයෙන් ගන්න කියන එකයි අදහස් කරන්නේ. අවශ්‍ය නම් මේ රූපේ ගැන ඕනම ආකාරයකින් හිතන්න පුළුවන්. කොයි ආකාරයෙන් හිතුවත් ඒ විමුක්ත චිතට ඒක බලපාන්නේ ඒක වෙනම තියෙන ධර්මයක් වෙන වෙලක් නිදහස තනිව පවතින ධර්මයක්. ඒකයි මේ මතු පිට දිටයකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක නිසා මේ මතු පිට දිටින් ඕනෑම දෙයක් කරන්නට කියන්නට පුළුවන්. ඒවා මේකට ගැට ගැහෙන්නේ මන්දමියට විමුක්ත සිතට ගැට ගැහෙන්නේ සම්බන්ධවන්නේ එම නිසා මේ මතු පිට සිතින් කරන කියන දේවල් පුනර්භවයක් ගෙන දෙන අකුසල ප්‍රෝ කුසල කම්ම බවට කිසිසේත්ම පරිවර්තනය වන්නේ නැහැ. එතකොට අර ඇහැට රූප පෙනුනට පස්සේ දැනීම මාත්‍රේ පමණක් ඇති වෙන සාමාන්‍ය ලෝක සත්‍යයට නම් ඒ දැකපු රූපයේ පිළිබඳව විවිධ සිතිවිලි ඇති වෙන පුළුවන් රූපේ හඳුනා ගන්නා සංඥාත් තියෙනවා ඒක නිසා ඇති වෙන වේදනාත් තියෙනවා ඒ පිළිබඳ විවිධ ආකාර සිතිවිලි ජනනය වෙනවා මෙන්න මේ සිතිවිලි ගලා යන එක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා ඒ විඥාන ඔක්කොම නිරුද්ධයි කනට ශබ්ද වුණාට පස්සේ නාසයට දිවසවල ගඳට දිවට රස නාසයට ගඳසවල කායට ස්පර්ශාම වුණාට පස්සේ විවිධ අරමුණු මනසට වුණාට පස්සේ සිතේ ගලා යන්නේ තෝරාකාරයෙන් නමුත් ආස්වාදයකට සිතේ ගලා යන්නේ නැතුව නිරුත්සාහකව සිතේ ගලා යන්නේ නැති නිසා ඔහේ ඉන්නට පුළුවන් ওই අරමුණු ප්‍රේතියි එතකොට එවැනි කෙනෙක්ගේ විඥාන නිරෝධය තමයි බුදුරජාණන් වහන්සේ මේදී මේ විඥාන නිරෝධය කියන එකෙන් සෝපාදිශේෂ වශයෙන් බලාපොරොත්තු වනු ලබන. මොකද රාගය, දේශය, මෝහය ආදී ශේ කරලා තියෙන නිසා අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධයට පිටපත් ඇති නිසා ඒ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කරව සංස්කාර දිස්ස සංස්කාර නිරුද්ධ වී තිබෙනවා. එම නිසා ඒ සිතේ ගැනීමක් මේක සාහන්තවම උත්සාහයෙන් තොරව ඇතිවන්නේ. ඉදී ඇතිවන්නේ නැහැ. එතකොට කුප්පාටේ විමුක්තිය කියන විමුක්ත සිතෙන් කිසිම සිතවිල්ලක් ඇති කරන්නවත් බැහැ. මේ විඥාන නිරෝධයටත් එහා තවත් විඥාන නිරෝධයක් කියලා. ඒක තමයි අප විසින් සංසාර දුක බඳීම කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් අවබෝධ කරගත යුතු වන්නේ. අවබෝධ කරගන්නට බැහැ කවදා හරි දවසට දවසක සිදුවන්නේ. ඒක කරන්නට අනුපාදයට නිර්වාණ ධාතයයි කියන පින්නම් පෑමට සිටපත් සම්මත. අර අකුප්පා චේතෝ විමුක්තිය කියන සත්‍යය අර විමුක්තියයි කියන සත්‍යය පවතිනට හේතු තියෙන ගොඩක්. එකක් තමයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාශීලී පැවැත්ම. ඒ කියන්නේ රූපස්කන්ධයේ පණ ටික තියෙන්න තෝරන ප්‍රාණය නිකුත් වී තිබෙන්නද නැහැ. ඒ වගේම සිත ක්‍රියාත්මක වෙලි තේන්නට ඕන. නින්දට ගියාම විමුක්ති සිතක් ඒක විදිහට දැනෙන්නේ. සීන ඇති කරලා තියෙනවනම් මේ පුද්ගලයාට විමුක්ති සිතක් දැනෙන්නේ. ඒකයි ක්‍රියාත්මක ක්‍රියාශීලී මනසක් තියෙන්නට ඕන. ඒක කයේ ප්‍රාණ ජීවිතයේ රූපයේ කනසික පවතින්නට ඕන. ඊළඟට මේ විඥානයන් නැතිවීමට හේතුපාදක වන ආකාරයේ ශරීරයේ පවත්නා වූ ඉන්ද්‍රයන්ගේ දැන් නිත්‍ය පරිදි ක්‍රියාදාමයේ තිබෙන්න ඕනේ. අදුම වශයෙන් විඥානයක් ඇතිවීමට අවශ්‍ය මට්ටමින්ම ඒ විඥාන ඇතිවීමට හේතු විස්නාය පද්ධතිය මොලේ ක්‍රියාවලිය සද්ද සංසරණය ආදී කටිය දේවල් තියෙනවා ඒවා සිදුවෙන්නට. ඊට අමතරව කර්ම සත්‍යයක් කියන්නට ඕන. කර්ම සත්‍ය කියන්නේ මේ ජීවිතයේ පුනර්භවය ගැන දුණු කර්ම ශක්තියේ පැවැත්ම තිබෙන්නට ඕන. මෙන්න මේ ආදී හේතු මතයි ඒ අපොක්කෝ හේතු විමුක්තිය කියන ලබන ඒ නිදහස් වූ විමුක්තු සිත පවා පවතී. ඒ මතුපිට නාම රූප ධර්ම සෑම එකක්ම පවතින්නේ ඒ හේතු නිසා. රූපස්කන්ධේ පැවතීමේ හේතු මේ ඇති කියලා ඇති. ඉතින් රූපස්කන්ධේ පැවතීමේ හේතු මෙහිදී ගණන් ගත යුතුයි. බාහිර ආස්වාද ප්‍රසආද වශයෙන් ගන්න මොන කුෂ්ම තියෙන්නටෝ සීතල උෂ්ණ දෙක සමතත්වයෙන් කියන අධික සීතල අධික උෂ්ණ තිබෙන මේ ශරීරය නැවැටෙන. ඒ වගේම මේ ශරීරයේ පෝෂණය වෙන්නට නම් අවශ්‍ය ආහාර පාන මේ සෑමදීම ලැබිලා තියෙන්න ඕනේ. ඒවා සතියක් දෙකක් වගේ මම දන්නේ කොහොමද දින ගානක් කියලා දැඩිම වශයෙන් සතියක් දෙකක් විතර ඉතිරි තියෙනවා මැරෙනවා. එතකොට ඒ වගේ මේ පඩවි ආපෝ තේජෝ වායෝ කියන ශරීරයේ තියෙන ධාතු කොටස් සමතත්යෙන් දිනුන එක ධාතු කොටස් වල පරි වරොත්තු නොදෙන ආකාරයෙන් උග්‍ර වී යොත් නැරී යන අනියාදී විවිධ හේතු දෙය මේ රූපස්කන්ධේ ප්‍රයත්න සඳහා නාමස්කන්ධේ ප්‍රයත්න සඳහා නාම රූප දෙකේම කරන අවශ්‍යයි එතකොට මේ අපෝපාදේතෝ මුත්තේ නැත්නම් මේ විමුක්තියට පැවතීමේ හේතු තිබෙනවා මේ හේතු එකක් හෝ සියල්ලම හෝ නිරුද්ධ වී ගියොත් අපි හිතමු මම එකපාරට එවැනි අනකොප්පාශීතෝ මෙච්චයක් කියන කෙනෙකුට වෙඩි කියලා මාරනවා නැත්නම් බෝම්බයකට අස්සෙලා හැරෙනවා අද කාලේ සිටින නිරන්තරයෙන් සිදුවන දේවල් නෙමෙයි. එහෙම තත්යකට පත් වුණා. එතකොට එයාට ජීවත් මේ කර්ම ශක්තියක් තියෙනවා. ඒ වුණාට ප්‍රාණය නිරුද්ධ වෙච්ච ගමන් අර අකොප්පාශීතෝ මෙච්චයට නිකෙන්නට දැනන්නේ. සීතන්නට දැනන්නේ. නැත්නම් ජීවි හේමනිය මේකක් නෑ නමුත් පද නින්දකට පත් කරලා සිහි නැති කළා වාගේ සත්‍යයට සිටේ ක්‍රියාශීලී භාවය නැති කළා. එතකොටත් අකුප්පාදේතෝ විමුක්තියට පිහිටන්නට පවතින හැකියාවක් නෑ. නැත්නම් තමන්ගේ කර්ම ශක්තිය කියන්නේ තමන්ගේ ඒ විමුක්තියට උද්ගත වූ ප්‍රත්‍යාගයේ පුනර්භවය ගැන දුන්න කර්ම ශක්තිය නෙමෙයි. මේ නිරුද්ධ වෙනකොට ඒ ප්‍රාණය නිරුද්ධ වෙන නිසා ඒ ජීවිතේ පවතින සැටිකමක් නෑ ඒක නිසා විමුක්ත සිතට පවතිනටත් හැකියාවක් නෑ මෙන්න මේ කාරණාවන්ගේ නිරෝධය සිදුවන්නේ මෙහිමයි එහෙම සිදු වුණොත් මේ විමුක්ත සිතයි කියන ලබන මේ සියුම් දැනීමට මේ පංචස්කන්ධ ලෝකයට සිදුවන්නේ මොකද්ද කියලා පැහැදිලි ලෙස සත්‍ය ලෙස දෙන්නේ යන විට නිවනට සිතපත් වෙනවා පොරිම සත්‍යයෙන් තියෙන නිවනටයි පිටපත් ගන්න. පහළ පහළ මාත්මක් නේ. මේ නිවන පවා අත්දකින්නේ සියුම් දැනීමක් පවතින නිසා මරණයට පත්වන විට තමන්ගේ මේ නාම ධර්මයන්ගේ පැවැත්ම නිරුද්ධ වී ගියාට පසුව මේ නිවනට පවතින්නට පුළුවන් කියන එකට පිළිතුරක් සමාජයේ සිත තුළින්ම තේනවා ඒ නිවන නිරුද්ධ වී යනවා කියන්නේ. එන්න මෙහිදී ලෞකික වශයෙන් පවසනව ලෝකයේ නිරුද්ධ වී යාම ඒ වගේම ඒ ලෝකෝත්තර ධර්මයේ වශයෙන් පවස්නා වූ නිර්වාණය නිවි නැත්තටම නැති යම දෙකම සිදු වෙන ආකාරයේ දකින විට පැහැදිලිව ප්‍රත්‍යක්ෂයට පෙනී යන විට මුළු කයම වතුරක ඉබුවසේ සීතල වෙලා නිවිලා සාන්තල යනවා ඊනිහාට සීතල වෙන්නට තැනක් නැහැ නිවෙන්නට තැනක් නැහැ ඒක තමයි උපරිම අවස්ථාව මෙන්න මේ විඥාන නිරෝධයේ මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් යහපත් ඵල සිතට ටිකක් යහා තියෙන කර්තයක් අපි කතා කරමු අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කර්මක් දුරට හෝ මේ ජීවිතයේදී ඒ ආකාරයෙන් අත්දකින්න පුළුවන් සියයට 100ක්ම නෙවෙයි එතකොට ඒ ආකාරයෙන් ඒ ප්‍රතිදින පුද්ගලයා මරණයට පත්වන විට කර්ම ශක්තියෝ ඊට ශක්තියෝ කවරක් හෝ කර්ම ශක්තිය හෝ ජීවිත ශක්තිය හෝ කවරක් හෝ නිරුද්ධ වෙන්නේ ඊට පස්ව ඒ විඥානය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනකොට නැවත ප්‍රතිසන්දි විඥානයක් දෙනදීමේ හේතු ඔක්කොම ඊට ප්‍රථමයෙන්ම නිරුද්ධ කරලා තිබෙන නිසා මේ විඥානයේ පහනක් නිවනාසේ නිවි යනවා පංචස්කන්ධ ධර්මයන්ම පහනක් නිවනාසේ නිවි යනවා එයින් පස්ව විඥානයේ පැවැත්මක් නැහැ අන්න ඒ විඥාන නිරෝධය තමයි බුදුරජාණන් වහන්සේ මේදී පෙන්වුම් කිරීමට අදහස් කළේ. ඒ විඥාන විරෝධයේ මේ ජීවිතයේදී 100%ක්ම දකින්නද බැරි එකක් මේ අනුපාද ශේෂණ කොහොමද හඳුන්වන්න පත් වෙලා පෙන්වුම් පාන අවස්ථාව ගැන අපි මේ කතා කළේ. ඒක මරණයෙන් පසුව අධ්‍යක් සිදුවන දෙයක්. මරණයත් සමගම සිදුවන දෙයක්. ඒක අත්දකින්නට ඇති දෙයක් නෙවෙයි සම්පූර්ණයෙන් පමණක් නිවාසයේ මේ සියල්ලම නිවියාමයි. ඒක තමයි දුකේ කරවල හේතුවන්තෝ දුක්ඛස්ස ඒ තමයි දුකේ කෙලවර. ඒ මෙහා දුකේ කෙලවරක් නෙය. එතන තමයි සැබෑ විඥාන නිරෝධය. එතන ඒක නිසා බුදුහාමුදුරුවෝ මේවා ප්‍රකාශ කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ වැනි ධාතු හතර පිළිගන්නේ නැත්තේ කොතනද කියන ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් විඥානස්ස නිරෝධේන එත්තේ තේ උපුජ්ජති කියලා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධර්මයන් නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන් විඥානයේ නිරුද්ධ වී ගියාට පසු උපරුජ්ජති සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඒක විම පෙන්වන් පෑන් ගැන කියන කතාවක්. එන්න මේ විඥාන නිරෝධය තමයි එතකොට අප ලබාගත යුතු වන්නේ කවදා හෝ දවසක. එයින් තමයි සසර දුක නිම කරන්නට පුළුවන් වන්නේ. එතකොට මේ දක්වා කියන කර්ම වලට සාරාංශය වෙන මේකයි. අපි දේවාලයේදී විඥාන සමුදේ ගැන කතා කරන නිසා විඥානයේ ප්‍රෝධය ගැන යදක කතා කරන්න තිබුණේ. ඒ විඥාන නිරෝධය ගැන කතා කරනකොට අපි කියවා සංතති වශයෙන් පවත්නා විඥාන නිරෝධයක් තියෙනවා. ශනික වශයෙන් පවත්නා විඥාන නිරෝධයක් තියෙනවා. ශනික කියන්නේ ඇති වෙච්ච ඇති වෙච්ච විඥාන මාත්‍ර එතනම එතනම නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. මේක ස්වභාවික වශයෙන්ම සිදුවන දෙයක්. ඒ විඥාන ඇතිවීමට හේතු කරුණු තිබුණත් නැතත් ඒක ඒ ආකාරයෙන් සිදුවේ. විඥාන පැවැත්මේ හේතු කරුණු නැති වුණා නම් අර සංතතිය නිරෝධය සිදුවන. එතකොට සංතතිය නිරෝධය කියන්නේ විඥාන පරම්පරාවක් ඒ කියන්නේ අපිට ඡාය රූපයක් දැක දැක සිටිනවා නම් ඒ දැක දැක සිටීමේ කාල පරිච්ඡේදය තුළ පහළ වූ චක්ක විඥාන ආයතයට යන්න තමයි අපි වෙනසක් වෙනාන පරම්පරාව සංකතේ කියන්නේ. ඉතින් මේ රූපේ නිරුද්ධ වී ගියාට පස්සේ නැත්නම් සංඥාවක් අසාරය කරනවා මේ සංඥය නිරුද්ධ වී ගියාට පස්සේ මේ ශබ්දේ ඇතිවීම නිසා පහළ වූ සෝත විඥාන සංකතිය නිරුද්ධ වී යනවා මේ විදිහට සංකතින් දෝෂයක් අපි දන්නවා ගැන අපි කරුණු ඉදිරිපත් කරා. භාවනා කරන අය විසින් විශේෂයෙන්ම ශනික වශයෙන් පවත්නා විඥාන රෝධය ගැන විශේෂ අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළා. මෙන්න මේ විඥාන රෝධය ගැන බුදුහාමුදුරෝ කරුණු පෙන්වීම සඳහා නෙවෙයි විඥාන රෝධයන්ට පදානාති කියන පාඩේ මේදී ප්‍රකාශ කළේ කියන කරුණක් පෙන්වමු කරා. ඒකට විඥාන නිරෝධයේ සිදුවී හැකි අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සිහි නැති කළා නැත්නම් සිහි නැති වුණා. ඒ වගේ අවස්ථා තියෙනවා. තද නින්දකට පත් වෙනවා වගේ ඒවත් නෙවෙයි මේකේ කතා කරන්නේ. ඒ වගේම අසඤ්ඤ තලයේ කියන තැන උපදිනවා කෙනෙක් ගිහිල්ලා විඥානය කෙරෙහි නිග්‍රහ කළ භාවනා කළ විඥානයේ පතරින්ම නිසා ඒ සඳහා නම් පෙරතිපති මාලාවක් තියෙනවා නමුත් ඒ විඥාන රෝගයක් අපි බලාපොරොත්තු නොවිය යුක්තක් කියලා එතනම කරේ ඊමකට රූපාවට සහ රූපාවට ධානයට සමවදින විටත් ඒ ධාන හා සංප්‍රයුක්ත වූ නාම ධර්මයන්ගේ ප්‍රත්‍යක්ම හැර අනිත්‍යක සියලුම විඥානයන් නිරුද්ධියන් බව ප්‍රකාශ කළා. ඒ සඳහා සමත වශයෙන් භාවනාව නිරුද්ධ කිරීමේ මාර්ගය අපි අනුගමනය කරන්නට වෙනවා. ඒකයි පිහිටින විඥාන චෝදනාමය ප්‍රතිපදාව. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ලැබලා යම් කෙනෙක් ඵල සමුවත් වලට සමවදින විට ඒ ඵල සමුවතේ අත්දකින අවස්ථාවේ පවත්නා වූ සියුම් නාම ධර්ම ටික හැර අනිත් සියලුම නාම ධර්ම නිරුද්ධ වී ඇති බව ප්‍රකාශ. ඒ නිරුද්ධ වී යන බව අපි පෙන්වන කලකේ අවස්ථාවේදී ඒ අනිත් විඥාන නිරුද්ධයි ඒ විඥාන නිරෝධය සඳහා අපි ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන්නට ඕන ඒක තමයි විදර්ශනා භාවනාව දියුණු කෙරෙන්නේ. ඉතින් මේකේ එතකොට රහත් වූ කෙනෙකුට නම් අකුප්පාඨේතෝ නිත්‍ය කියලා විමුක්තියක් තියෙනවා. ඒ සිතට වෙන කිසිම අරමුණක් දැනෙන්නේ ඒක නිසා විඥාන නිරෝධයක් එහිදී තමයි. ඒ ධර්මතර රහත් වූ කෙනෙකුගේ සිත තුළ නිරායාසයෙන් සිටී ගැනීමක් නැහැ. ඒක නිසා විඥාන නිරෝධයක් තියෙනවා. පල සම්මත වෙන කෙනෙකුට සම්වාදින්න පුළුවන්. මේ දීපේ පල සම්මත හැර අනිශ්චය දෝම විඥානය නිරුද්ධයි. මේ සඳහා සංගමණය කළ යුතු මාර්ගයක් තිබෙනවා. ඒ සම්මතරව විඥාන නිරෝධය කියන්නේ අත්වශයෙන්ම රහත් වූ කෙනෙක් වෙනුම් ප්‍රයවට පසුව සදාකාලික වශයෙන්ම නැවත නූපදින විශේෂ ආකාරයෙන්ම මේ විඥානයේ දුක්ඛ කිරීමයි කියන කරුණයි පෙන්වන්නේ එසේ කිරීමෙන් පමණයි අපට මේ සංසාර දුක සදාකාලික වශයෙන්ම නැවත නූපදින ආකාරයෙන්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ ඒකයි දුකේ කෙලවර. ඒ දුකේ කෙලවරටපත් වීමද මේ ධම්මස්වය මේ කිරීමේ කුසලයක් මේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්නේ අප මේ දේශනාව දැන් ඉගෙන ගන්නවා. හොඳයි මේ කරන සීලෝන ප්‍රසාද දෙවියන් දනුදන් ශ්‍රේම සඳහා අපි කවුරුත් දැන්නේ අවකාශයක් ආද කියන පාඩිය කියන්නේ. ආකාශත්තාද බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝ දිස්සා කියන දක්ෂන ශාසනං ආකාශත්තාද බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝ දිස්සා කියන දක්ෂන දේශනං ආකාශත්තාද බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝ දිස්සා කියන දක්ෂන තමන් පරන්ති ප්‍රාර්ථනා කරමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාමං හෝතු සම්බුද්ධා සමිච්ඡතු මේ සියලුම කුසල ශක්තිය මේ සංයෝනි සංසිවේ වාසනා ශක්තිය දාලේවා අභිවාදන සේවිස්ස නිසං බුද්ධා පුතානෝ සස්සාරෝ ධම්මා වන්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආගාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේවිත අතෝ නිබ්බාන සම්පත්ති නාති සමිඤ්ඤතු සුපතේවා නිවස්සම දේවා